අද මේ ධර්ම දේශනාවේ මාතෘකාව වන්නේ ත්‍රිපිටක ධර්මයේ සූත්‍ර පිටකයට අයත් අංගුත්තර නිකායේ දේවතාවග්ගේ විවාද මූල සූත්‍රය. මේ විවාද මූල සූත්‍රයට අනුව මේ ධර්ම දේශනාව දේශනා කරලා බලාපොරොත්තු වෙන්නේ මේ පින්නතුන්ගේ ජීවිතයට ආලෝකයක් ධර්මාලෝකයක් ලබා ගන්න. පින්නතුනේ බුදුරජාන් වහන්සේ මේ විවාද මූල සූත්‍රය දේශනා කළේ මේ විවාදයට මූල වෙන කාරණා හයක් පිළිබඳව පැහැදිලි කරලා ඒ විවාද භාවයෙන් තොරව මේ ධර්මානුකූල ජීවිතය වික්ෂු වික්ෂුණී උපාසක උපාසිකාගෙන සිවවන පිරිසම කටයුතු කරගන්න ඕන කියන එකයි පැහැදිලි කරන්නේ. ඒ විවාද භයන් විශ්වාස කියලා බුදුහාම දේශනා කරේ විවාද කිරීමෙන් ඇතිවන බය දැකලා අවිවාදංච හේමතෝ විවාද නොකර ඉවසීමෙන් සමත්තා සකිලා හෝත සමගියෙන් කෙලෙස් දුරු කර වාසය කිරීමයි ඒකා බුද්ධාන් ශාසනය කියලා බුදුරජාන් වහන්සේගේ ඒ අනුශාසනාව දේශනා පැහැදිලි කරන්නේ. ඒ විවාදයක් කියලා කියන්නේ ඒක දහමට අනුව සුදුසු කාරණාවක් නොවේ. එවැනි කාරණා හයක් පිළිබඳව බුදුරජාන් වහන්සේ දේශනා කළා මේ විවාද මූල සූත්‍රය තුල. පළවෙනි එක තමයි කෝදනෝ හෝති උපනාහි. ඒ තමයි මොකද්ද? කෝදය හා උපනාය. පසු අපි පැහැදිලි කිරීමක් සිදු කරනවා. දෙවෙනි කාරණය තමයි මක්ඛී හෝති පලායි. ගුණමකුකමහා තමා සමකිරල සමකල සත්‍යයටපත් කිරීම තමයි මේ පලායි කියලා කියන්නේ. කලාපය කියලා කියනවා. ඒ වගේම තමයි ඉස්තුකී හෝති මච්චරි ඊර්ෂියාව හා මසුරුකම. ඒ තුන්වෙනි කාරණාව හැටියට විවාදයට හේතුන කාරණාවක් හැටියට බුදුහාමුදුරු දේශනා කළා. සතෝ හෝති මායාවී කියලා හතරවෙනි කාරණාව පැහැදිලි කරනවා. ඉන් අනුතරව පැහැදිලි කරන පස්වෙනි කාරණා පාපිච්චෝ හෝති මිච්ඡා දිට්ඨි කියලා පාපය හා මිත්‍යා දෘෂ්ටිකත්වය. ඒ වගේම සංදිත්ති පරාමාසය කියලා කාරණාවකුත් මේ මොහොතේ හයවෙනි කාරණා ඇතුළේ පැහැදිලි කරා. මේ කාරණා පිළිබඳ පැහැදිලි කරගෙන යනකොට අපිට තේරුම් ගන්න පුළුවන්කම ලැබෙනවා මේ ක්ලේශ ධර්මයන් නිසා පුද්ගල ජීවිතේ මොනතරම් ප්‍රශ්න ගැටලු වලට හේතු වෙනවද කියන කාරණා. මෙන්නතර බුදුරජාන් වහන්සේ සමග රහතන් වහන්සේලා එකට වාසය කරනවා සමහර වෙලාවට අපිට බණ පොත පරිශීලනය කරනකොට අහන්න ලැබෙනවා 200ක් 300ක් දහස් ගණනක් මහරහතන් වහන්සේලා සමග බුදුරජාන් වහන්සේ මේ සමාපත්තියේ විවේකයේ වැඩ ඉන්න බව අපිට බණ පොතේ අපිට හමු වෙනවා මේ අවස්ථාව. ඒතර බුදුරජාන් වහන්සේ එදා එහෙම වැඩ ඉන්නකොට ඒ තරම් මහා දහස් සංඛ්‍යාත සංඝ පිරිසක් එක වැඩ හිටියක් මේ මහරහතන් වහන්සේලා වැඩ ඉන්න තැනක කිසිම ගැටුමක් ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. ඒ ගැටුමක් ප්‍රශ්නයක් ඇති නොවන්නේ කුමක් නිසාද? කෙලෙස් භාවයෙන් තොරව නික්ලේශී භාවයට පත්වෙච්ච උතුමන් වහන්සේලා වැඩ ඉන්න නිසා. අපේ සමාජයේ අතර හෝ බුද්ධලයන් අතර විසුණු වහන්සේලා අතර වෙන්න පුළුවන්, විසුණුන් වහන්සේලා අතර වෙන්න පුළුවන්. උපාසක උපාසියාගෙන සිව්වනක් පිරිස අතර ඒ පුද්ගලයන් අතර යම් යම් ඝට්ටනයන්, ගැටුම්, ප්‍රශ්න සෑම දෙයකටම ප්‍රධාන වශයෙන් හේතු වෙලා තියෙන මොකද්ද? මේ කෙලෙස් ධර්ම. ඒ නිසා මේ කෙලෙස් ධර්මයන් ප්‍රහාණය කරන ක්‍රමවේදය තමයි අපේ බුදුරජාන් වහන්සේ අපිට පැහැදිලි කරන්නේ. කෙලෙස් ධර්මය තුල ඉඳිමින් කෙලෙස් වර්ධනය වෙන ආකාරයට බුදුරජාන් වහන්සේ අනුශාසනා කළේ. කෙලෙස් ධර්මයන් ප්‍රහාණය කරන්න යටපත් කරලා ඒක ප්‍රහාණය කිරීමේ ප්‍රතිපදාව තමයි බුදුහාමුදුර අපිට දේශනා එතන මේ විවාදයට හේතු වෙන්නා වූ කාරණා හැටියට ගත්තහම මෙතන සඳහන් සම්පූර්ණයෙන්ම මේ ලෝභ දේශ මොහ කියන මේ අකුසල මූලයන්ට අදාළ වෙන කාරණා හයක් පිළිබඳව සමතන. එතකොට මෙතන සඳහන් කරන බෝධනෝකෝ උපනාහි. පළවෙනි කාරණාව කාරණාව සඳහන් කරනවා බෝධනෝ හෝති උපනාහි. බෝධනෝ කියලා කියන්නේ ක්‍රෝධය. මේ ක්‍රෝධය කියලා කියන්නේ ද්වේෂ සහගතව අනුන්ට බනින ඒ වගේම පහර දෙන, ඒ වගේම යම් කෙනෙක්ගේ මානසිකත්වයේ බිඳවට්ටන ආකාරයේ දේශසහගත ක්‍රියාවලියක් තමයි ක්‍රෝධය. ඒතර උපනාහි කියලා කියන්නේ උපනාහය කියලා කියන්නේ බද්ධ වෛරය. මේ දෙකම ඒකාබද්ධව බුද්ධලයන් විස්සන්දාන වල පවතින. ක්‍රෝධය හා උපනාහය කියන්නේ අනුන්ට විපතක් කරන දහසින් බද්ධ වෛරය ඇති කර ගැනීම තමයි මේ කෝධ කෝධනෝ හොති උපනාහි කියලා කියන්නේ. එතකොට මේ වගේ මේ වෛරයේ කෝපයේ යම් කෙනෙක් තුළ පවතිනවා නම් ඒ පුද්ගලයා ඒකට විවාදයට හේතු වෙන කාරණාවක් කියලා තමයි මේ සූත්‍රය සඳහන්. මේ බද්ධ වෛරය කියන එක පින්නතුනේ මේ දේශ සහගත ස්වභාවයේ මේක සංසාරේ සංසාරේ යම් කෙනෙක් තුළ භවයෙන් භවයට යන්න. එහෙම හොඳ අවස්ථාවක් තමයි අපිට ධර්මයේ තුලින් අපිට හමු වෙන චරිතයක් තමයි දේවදත්ත හාමුදුරන්ගේ චරිතය. ඒ බුදුරජාන් වහන්සේ බුද්ධත්වයේ ලබලා බුදුරජාන් වහන්සේ මේ බුද්ධ ජීවිතය ගත කරන අවස්ථාවේදී මොනතරම්නම් බුදුරජාන් වහන්සේට වෛරකම්, ක්‍රෝධකම්, ඒ දේශසහගතව යම් යම් ආකාරයේ කටයුතු කළ බව මේ බෞද්ධ ජනතාව බොහෝ දුරට දන්නවා. හැබැයි මේ බුදුරජාන් වහන්සේ වෙනුවෙන් බුදුරජාන් වහන්සේට මේ වගේ වෛර කිරීම ආරම්භ කරු ආරම්භ වුණේ මේ බුද්ධත්වයේ ලැබපු බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයේ ලැබු ආත්මයේ ඒ වගේම තමයි භවයේ තුලත් ඒ වගේම දේවදත්ත හාමුදුරුවෝ මේ දේවදත්තයන් වහන්සේ හැටියට මේ උත්පත්ති ලැබු මේ භවයේ තුල පමණක් නොවේ දීර්ඝ සංසාර ගමනකින් ආපු වෛරය දැන් මේ අපි ඉන්නතුන් කවුරුත් දන්නවා ජාතක පොතේ ජාතක කතාවක් කරන හේරිවාණි ජාතක ඒ හේරිවාණි ජාතකයෙන් ආරම්භ වුණා කියලා සඳහන් කරන මේ වෛරය ඒ වෛරය ජාති ජාති මං ඔබට වෛර කරනවා කියලා මේ විදිහට ප්‍රකාශයක් කරලා තමා මේ බුද්ධත්වයේ ලැබුවෝ ආත්මාවේ දක්වාම භවයේ දක්වාම මේ වෛරය අරගෙන ඇවිල්ලා ඒ වෛරය තුලින් මොකද වුනේ දේවදත්ත හාමුදුරන් වහන්සේට මරණින් පස්සේ අවීචි මහා නරකයේ ඒ අපාය දුක් විඳින සිද්ධ වෙන තත්ත්වයක් අදනත් උන්වහන්සේ මේ අපාය දුක් විඳින අපායන්හි ආයු කාලය පිළිබඳ සඳහන් කරන්නේ අවුරුදු 10ක් 100ක් ලක්ෂයක් නෙමෙයි කල්ප ගාන අපාදුස්සී සිටි. එතර මේ හිතේ හැතිවෙන්නා වූ මේ ක්ලේශ ධර්මයේ මේ මේ අකුසල චිත්තේ, දේශසහගත අකුසල චිත්තේ යම් කෙනෙක් වර්ධනය කරගෙන දිගින් දිගටම දිගින් දිගට එක වර්ධනය කරගෙන ඒක යම් විදිහට භවයෙන් භවයට අරගෙන යනවා කියලා කියන්නේ ඒක අවසානයේ ඒකේ ප්‍රතිඵල ලැබෙන්නේ මොකද්ද දුගතියක උප්පත්තිය බලා මහා භයානක වූ මේ සංසාර ගමනේ අනන්ත දුක් විඳින සිටින අවීචි මහ නරක ආදී අටමහා නිරයන්හි අප්‍රමාණ දුක්ඛන්දරාව මුහුණ දෙන සිටින සත්‍යයකට පත් වෙනවා. ඒ නිසා මේ බුදුහාමුදුර දේශනා කළේ මේ මේ මේ தත්ත්වය තුලින් මොකද්ද වෙන්නේ? බුදුරජාන් වහන්සේ කෙරෙහි ගෞරවය නැති වෙන. මේක සඳහන් කරන මේ සූත්‍රය තුළ. ශාස්ත්‍රුන් වහන්සේ කෙරෙහි තියෙන ගෞරවය නැති වෙන. ඒ වගේ තමයි ධර්මයේ කෙරෙහි පවතිනා වූ ගෞරවය නැති වෙන. සංඝ රත්නයේ කෙරෙහි පවතිනා වූ ගෞරවය නැති වෙන. ඒ වගේම තමයි ශික්ෂාවන් පිළිබඳව මන අවබෝධයකින් තොරව කටයුතු කරනවා. ඒ ශික්ෂාව අනාරක්ෂා කිරීමක් සිදු වෙන්නේ ඒ ශික්ෂා ධර්මයන් පිළිබඳ පිළිහිමක් ඇති වෙනවා. එතකොට මේ විදිහට සත්‍යයන්ට මේ විවාද මූල සූත්‍රයේ පැහැදිලි කරන මේ කෝධනෝ හෝති උපනාහය කියන මේ කෝධය හා උපනාහය කෝධ කිරීම හා බද්ධ වෛරය කියන ස්වභාවය තුලින් ඒ වගේ විපක්තියකටපත් වෙන්න විවාදයකට මුල් වෙන හේතුන ප්‍රධාන පළවෙනි කාරණාව හැටියට ඒ බුදුරජාන් වහන්සේ පැහැදිලි කරන් තිබුණා. ඊළඟට සඳහන් කරනවා මක්ඛී හෝති පලායි කියලා. මේ මක්ඛී හෝති පලායි කියලා කියන්නේ ಗುಣමකුක මහා මක්ඛේ කියලා කියන්නේ ಗುಣමකුකම. ඒ කියන්නේ සමාගයේ දියුණුව දියුණුවේ කාගින්වත් පිටක් නැතුවද. දැන් සමහර වෙලාවට අපේ සමාජය අපි දකිනවා සමහර දරුවෝ දරුවෝ දෙමාපියෝ හොඳට අධ්‍යාපනය ලබා දෙන උස්මහත් කරලා අධ්‍යාපනය ලබා දීලා ඒ තුලින් යම් ඉහළ තත්යකට සමාජයට පත් වුණාට පස්සේ ධනවත් උගතුන් බුද්ධිමතුන් බවට පත් වුණාට පස්සේ ඔවුන් කියනවා මම මේ තැනට ආවේ මගේ උත්සාහයෙන් මට කවුරුත් මේ සඳහා උදව් කළේ නැහැ මගේ සෝත්සාහයෙන් තමයි මම මේ තත්ත්වයට පත් වුණේ ඒ නිසා මට කවුරුත් උදව් කළේ නැහැ කියලා මුල අමතක කිරීමක් යම් කෙනෙක් තුළ පවතිනවා ඒක මක්කේ හැටියට සඳහන් කරනවා දැන් සමහර වෙලාවට ගුරුවරුන් යම් ධර්මයක් අධ්‍යාපනයක් ශික්ෂණයක් ලබා දුන්නට පස්සේ ඒ ශික්ෂණය තුලින් ඔහු යම් ආකාරයේ දැනකට ජීවිතය යම් දැනකට ගියාට පස්සේ පසුකාලීනව සියල්ලම අමතක කරලා ඒ දෝෂාරෝපණය කරනවා. මේ සමාජයේ වර්තමානයේ අතීතයේ දුරුනිච්ච වර්තමානයේ කරනවා. අදහස් පුද්ගලයන් තුළ දකින්න පුළුවන්. ඒක කෙලෙස් ධර්ම හැටියට තමයි ප්‍රධාන කරන්නේ. ඒ මලාසය කියලා කියන්නේ ඒ ගුණතුන් හා සිතතුන් තමයි සමගට අවස්ථා. දැන් අපි දකිනවා සමාජයේ උසස් ගුණ ධර්ම තියෙන සිල්ලතුන් ගුණතුන් ඉන්නේ. ඒ සිල්ලතුන් මහා සංඝරත්නය විශේෂයෙන් ස්වාමින් වහන්සේලා ඒ වගේම ඒ ස්වාමින් වහන්සේලාගේ බොහෝ සිල්ලස් වේසල සිතාකාමි ස්වාමින් වහන්සේලා ඉන්නකොට සමහර ගිහි තැනැත්තන් අපි දකිනවා අනේ උන්වහන්සේගේ ඇති ගුණයක් නෑ. උන්වහන්සේලාදී අපි බොහොම ගුණවන්ත භාවයෙන් යුක්තයි. එහෙම කියලා යම් ආකාරයේ තමාට සම කරන ස්වභාවයක් පවතින ස්වභාවයක් තියෙනවා මිනිස්සු වල එහෙම කෙලෙස් ධර්මයක් ඇති වෙනවා. ඒකට තමයි මක්කේ හා පලාතය කියන්නේ. මක්කී හොති පලායි. එතකොට මේ ගුණමක්ව මහා තමා සමගිරිය. එතන මෙවැනි தත්ත්වයන් යම් කෙනෙක් තුළ පවතිනවා නම් ඔහුට ඉදිරි අනාගතයේ සැකවත් ජීවිතයක් ගත කරන්න හම්බ වෙන්නේ නැහැ. ඔහුගේ ජීවිතයේ මේ ජීවිතයේ සැකවත්ම ඊළඟ භවයන් දුක්ඛිත ජීවිතයන් බවට පත් වෙනවා. අනේ ඒ අවස්ථාවත් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළා. ඔවුන් මේ විවාදයට මූලික වන්නා වූ මේ මක්කය හා පලාසය කියන මේ කාරණාව තුළින් යම් කෙනෙක් තුළ පවතින නම් ඔහු බුදුරජාණන් වහන්සේ කෙරේ සාපූර්ව ගෞරවය උතුල පවතින්නේ නැහැ. ධර්මයේ කෙරේ පවතිනා වූ ගෞරවයකුත් නැහැ. මහා සංඝරත්නයේ කෙරේ ගෞරවයකුත් නැහැ. ශික්ෂාකාමී ජීවිතයක් ගත කරන්නේ නැහැ කියන කාරණාව බුදුරජාණන් වහන්සේ සූත්‍රයේ තුල පැහැදිලි කරනවා. ඒ දෙවෙනි කාරණාව පැහැදිලි කරනවා බින්දුනි ඉස්සකී හෝති මච්චරී කිය. ඉස්සකී කියලා කියන්නේ ඊර්ෂ්‍යාව. ඉතින් ඊර්ෂ්‍යාව කියලා කියන්නේ අනුන්ගේ දියුණුව දැකලා සතුරු නොවීම. දැන් ඒකට අනුන්ගේ දියුණුව දැකලා සතුරු වෙන ස්වභාවයට තමයි සඳහන් කරන්නේ මුදිතාව. සතර බ්‍රහ්ම විහරණ වල මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා කියන මේ සතර බ්‍රහ්ම විහරණ වල මුදිතා ගුණය කියලා ගුණයක්. මේ මුදිතා ගුණය කියලා කියන්නේ අන් අයගේ දියුණුව දැකලා සතුරු වෙන ස්වභාවය. ඒතර මේ අන් අයගේ දියුණුව දැකලා සතුටු වෙන්නේ නැති ස්වභාවය තමයි මේ ඊර්ෂ්‍යාව කියලා කියන්නේ. සමාජයේ ගොඩාක් අපිට දැන් දකින්න ලැබෙනවා. ඒක බුදුරජාණන් වහන්සේ නිතර පැහැදිලි කරන විසුණු වහන්සේලා උදෙසායි. ඉතින් ඒ වගේ විසුණු වහන්සේලා උදෙසා මහණෙනි කියලා බුදුහාමුදුරෝ මේ සියලු සූත්‍රවල දේශනා කළත් ඉන්නේ ඒක වික්ෂු වික්ෂුනි උපාසක උපාසිකා කියන සිව්වනක් පිළිසන පොදු කාරණා. ඒ නිසා වික්ෂුන් වහන්සේලා වික්ෂුනි වහන්සේලා හැටියටත් එදා වික්ෂු උපාසක උපාසිකා කියන කිව්වනම් පිළිතර තමයි බුදුහාමුදුරුවෝ මේ ධර්මයේ දේශනා. එතකොට මේ මේ කොයි කවුරු වුණත් මේ බුද්ධජන ජීවිත ගත කරන අපි තුල මෙවැනි කෙලෙස් ධර්මයන් හටගන්නවා. ඒතර ඉරිසියාව කියන ස්වභාවයත් අපේ හිතවල පවතින පවතින ස්වභාවයක් තියෙනවා. හැබැයි මේවා ඉස්මතු වෙනවා පුද්ගලයන්ගේ. ඒ කියන්නේ පුද්ගලයාගේ දියුණුව දැකලා පුද්ගලයේ අධ්‍යාපනය ලැබනකොට ඒ අධ්‍යාපනය තුළින් ඔහු ඒ ඉරිසියාවක් ඇති වෙනවා. ඒ වගේ යම් පුද්ගලයෙක් හොඳ යම් ධනවත්ව ඉන්නවා නම් ඒ ධනය දැකලා ඉරිසියාවක් ඇති කරගන්නවා. ඒ වගේ හොඳට යම් පෞල් ජීවිතයක් යම් කෙනෙක් හොඳට ගත කරනවා නම් ඒ පෞල් ජීවිතයේ දකිනකොට ඉරිසියාවක් ඇති වෙලා ඒක ભેද බින්න වෙන කටයුතු කරනවා. ඒ වගේ සමාජීය පුද්ගලයන් තව කෙනෙක්ගේ දියුණුව දැකලා සතුරු වෙන ස්වභාවයක් අද බොහෝ දුරට දකින්න හදයි. ඒක තමයි ඉරිසියාව කියලා කියන්නේ ස්තුකී කියලා කියන ඉරිසියාව. ඒ වගේ තමයි මච්චරී කියලා කියන්නේ මසුරුකම්. මසුරුකම කියලා කියන්නේ තමන්ගේ ධනය කිසිම ආකාරයේ පරිත්‍යාගශීලීත්වයක් දකින්න හම්බෙන්නේ තව කෙනෙකුට දෙනවා පරිත්‍යාග කරනවා. ඒක සමහර වෙලාවට පූජා බුද්ධියෙන් වෙන්න පුළුවන්, අනුග්‍රහ බුද්ධියෙන් වෙන්න පුළුවන්. ඒ පූජා බුද්ධියෙන් කියලා කියන්නේ සිල්ලතුන් ගුණවතුන් විසින් දෙන දේ. දීම. කියන්නේ බුදුරජාන් වහන්සේ වෙනුවෙන් සාස්නික වශයෙන් මහා සංඝරත්නය වෙනුවෙන් ධර්මයේ වෙනුවෙන් කුරුණුවන් වෙනුවෙන් යමක් පූජා කරනවා නම් ඒකට කියනවා පූජා බුද්ධිය කියලා. ඒ වගේ අනුග්‍රහ බුද්ධිය කියලා කියන්නේ දුගියෙක් මගේ යාචකෙක් නැතිවරි කෙනෙක් අකරණ කෙනෙක් නිරිසංසත්ත්වයක් වෙනොත් අපි යම් යම් පරිත්‍යාගයන් කරනවා. එහෙම කරන්නේත් නැහැ. කිසිම ආකාරයේ පරිත්‍යාග කීර්තියක් නැහැ. යම් කෙනෙක් දෙනවා නම් ඒ දෙන තව කෙනෙක් දෙන දෙයකට විරුද්ධ වෙනවා. එහෙම සමාජයේ පිරිසක් තියෙනවා. දැන් අපි හිතමු දන් දෙන පිරිසේ. ඒ හොඳින් දන් දෙන පිරිස් වලට කියනවා කොහොමද? ওই තරම් දෙන්න අවශ්‍යතාවයක් නැහැ. මොකටද කොහොම දෙන්නේ කියලා. ඒ තමන් නොදෙනව වගේම තව කෙනෙක් ජීව පරිත්‍යාගයේ පුරුදු කරගත්තා නම් ඔහුටත් ඒ පිළිවෙල කරුණු ගැහැණියම දෙන්න එපා කියලා. ඒක තමයි මසුරුකම. නමුත් බුදුරජාණන් වහන්සේ මසුරුකම මච්චරිය ස්වභාවය දුරු කරගන්න තමයි බුදුහාමුදුරුවෝ පුරුදු කරගන්නේ දානේ, දීව පරිත්‍යාගය. ඉතින් අපේ සමාජයේ බොහෝ බෞද්ධ පින්වතුන් මේ දීව පරිත්‍යාගය පුරුදු කරගෙන බුදුහාමුදුරුවෝ දේශනා කළා දහනම් වික්කවේ සත්පුරු සංඥාත්තම් පණ්ඩිත පණ්ඩිතයන්. මහණෙනි යමෙක් දන් දෙන්නේ ඔහු සත්පුරුකේ පණ්ඩිතෙක් කියලා බුදුහාමුදුරේ. මේ මසුරුකම දුරු කර ගැනීම විශේෂයෙන් වැදගත්. දැන් බුදුහාමුදුරු වැඩ සිටි කාලේ ඕම දරුණු මසුරු පුද්ගලයන් එදා සමාජය තුල සිටියේ. මච්චරිය කෝසිය කියන සිටුවරයා, අබින්න කුබ්බක කියන ඒ සිටුවරයා, ඕදෙය කියන ඒ බ්‍රාහ්මණය, ඒ වගේ අය බොහෝ මසුරු අය. නමුත් බුදුරජාන් වහන්සේගේ ධර්මයක් එක්කලා ඒ මසුරු මල සම්පූර්ණ දුරු කරගන්න. සම්පූර්ණයෙන්ම කියන්නේ ධර්මානුකූල ජීවිතයට යොමු වෙන සෝවාන් ආදී මාර්ගඵලයන්ටපත් වෙන්න විශේෂයෙන්ම ඒ බුදුරජාන් වහන්සේගේ ධර්මයේ අනුශාසනා වැදගත්. ඉතින් අදත් අපේ සමාජයේ ගිහි පැවිදි කවුරුත් මේ බුදුහාමුදුරුවන්ගේ මේ දීමේ පරිත්‍යාගයේ ප්‍රධාන පාරමිතාවේ මහිමේ දැකලා ඒ දීම පරිත්‍යාගයේ ඉතින් ඒක බොහොම වැදගත්. මොකද ලෝභ මූලික අකුසලයක් තමයි මේ මසුරුකම කියලා කියන්නේ. ඒක මසුරුකම යම් කෙනෙක් තුළ පවතිනවා නම් ඒ ලෝභ සහගත ස්වභාවය පවතිනවා නම් එයා මෙලව ජීවිතේ හැරීමටපත් වෙනවා වගේම අරෝ ජීවිතයට හැරීමටපත් වෙලා දියුකටපත් වෙනවා කියන්නේ. ඒ නිසා මේ අකුසලයන් අකුසල මූලයන් පුද්ගලයන්ගේ ජීවිතවලට වැඩදායි තත්යකටපත් වෙන්නේ බොහෝ සෙයින් දුක්ඛදායි තත්යකට තමයිපත් වෙන්නේ. ධර්මයේ සඳහන් කරනවා. ඉද සම්පති පිච්ච සම්පති පාපකාරී උද්‍යහත් සම්පති කියලා බුදුහාමුදුරු දේශනා කරන පව් කළ දැනත්තා මෙලවත් ලැබෙනවා, අරලවත් ලැබෙනවා, දෙලොවම ලැබෙනවා කියලා බුදුහාමුදුරු දේශනා කරනවා. ඒ නිසා ඉස්සුකී හෝති මච්චරී කියලා කියන්නේ ඊර්ෂ්‍යාව හා මසුරුක. ඒකද අපි තුළ යම් කෙනෙක් තුළ මේ මේ වගේ දේවල් යම් කෙලෙස් ධර්මයක් පවතිනවා නම් ඒක දුරු කරගන්න ඕනේ විවාද මූල සූත්‍රයේදී විවාදයට හේතු වෙන්නා වූ තුන්වෙනි කාරණාවෙන් බුදුහාමුදුරුවෝ මේක පැහැදිලි කළා. පැහැදිලිව මෙතෙන්දී බුදුහාමුදුරුවෝ පැහැදිලි කරන යම් කෙනෙක් තුළ මේ ඉරිසියාව, මසුරුකම වගේ මේ කෙලෙස් ධර්මයන් පවතිනවා නම් ඔහු සාස්ත්‍රුන් වහන්සේ කෙරෙහි ගෞරවයක් ඇති කරගන්නවා. ඒ වගේම තමයි ධර්මයේ කෙරෙහි සංගරත්නයේ කෙරෙහි ගෞරවය නැති කරගන්නවා. ඒ වගේම තමයි ශික්ෂාකාමී විභාවය ඔහු තුළින් වෙන්න කරන්නේ නැති බවත් බුදුහාමුදුරුවෝ පැහැදිලි කරනවා. ඒ වගේම තමයි මේ සතෝ හෝති මායාවී කියලා කියන සාඨේයහ මායාව. මේ සාඨේය කියලා කියන්නේ ලාභ සත්කාර බලාපොරොත්තුෙන් සමාතුල නැති ಗುಣ ප්‍රකාශ කරන. ඒක ගොඩක් දුරට අපිට දකින්න ලැබෙනවා. ಗುಣ ධර්ම නැහැ. නමුත් සමාජයේ ಗುಣ ධර්ම තියෙන බව අඟවනවා. ඒ අඟවන්නේ කොහොමද? ලාභ සත්කාර බලාපොරොත්තු. බොහෝ දුරට බුදුරජාන් වහන්සේ මේ සූත්‍රය දේශනා කළේ වික්ෂුන් වහන්සේලායි. ඉතින් වික්ෂුන් වහන්සේලා අතීතයේ එහෙමයි වර්තමානයේ වෙන්න පුළුවන්. ඒ යම් යම් ලාභ භෝජන සකා සිව්පස බලාපොරොත්තු වීම සිව්පසේ බලාපොරොත්තු ඇති කරගෙන ඒ නැති ಗುಣ දිල්වත්නම් නැතුව දිල්වත්නම් තියෙන බව පෙන්වීමට ඇඟවීමට උත්සාහ කරන ස්වභාවය තමයි නාට්‍යය කියලා කියන්නේ. ඒ වගේ තමයි මායාව කියලා කියන්නේ පව්කම් කරලා සංගවන ස්වභාවය. මේ දෙකම එක හා සමානව යන සත්‍යයන් දෙකක් තමයි මේ සාහේ හා මායාව කියලා කියන්නේ. ලාභ සත්කාර බලාපොරොත්තු වෙන්නේ තමා තුළ නැත්තා වූ ගුණයන් පෙන්වන්නට උත්සාහ කරනවා. ඒක විශේෂයෙන් සිල්වත් භාව ප්‍රකාශ කරලා දුසිල්වත් ජීවිත ගත කරන අතර සමාජය තුළ සිල්වතුන් කියලා පෙන්වුම් කරමින් ඒ සිව්පතේ ලැබෙමින් ඒ සැපවත් ජීවිත ගත කරන උත්සාහ කරනවා. ඒ වගේ තමයි පව්කාම් කරනවා. පාපකාරී ක්‍රියාවන් කරන ඒක සංගවයි. ගොඩක් දුරට අපිට දකින්න ලැබෙනවා. පුද්ගලයා පාපකාරී ක්‍රියාවන් සිදු කරනවා. සිද්ධ කළ එක සංගවනවා. ඒක ඒක වැරදි නෑ කියලා සමහර වෙලාවට ප්‍රකාශයන් විස්තර කරනවා. ඉතින් මේකත් මේ විවාදයට මූලික වන හේතු කාරණාවක් ඇටියට බුදුහාමුදුරෝ දේශනා කරන්න හේතුව. දේශනා කරන්න හේතුණා. මේ පාපිච්චෝ හොති මිත්‍යා දිට්ඨිය කියලා කියන්නේ පාපය හා මිත්‍යා දෘෂ්ටිය. මේ අකුසල කර්මයන්ගෙන් අකුසල ශක්තියෙන් බරපතල අකුසල ශක්තියක් තමයි මේ මිත්‍යා දෘෂ්ටිය. ඒක මේ චෛතසික ධර්ම වල අකුසල සහගත චෛතසික ධර්ම වල දික්ටි කියන චෛතසිකයේ බොහොම ප්‍රබලව පැහැදිලි කරනවා මේ මිත්‍යා දෘෂ්ටිකත්වය කියන එක අපේ ජීවිතවලට යම් කෙනෙක් තුළ යම් අදින් බලපානවා නම් ඒක බහි බරපතලයි. දැන් ආපකාරී අකුසල කර්මයක් කරනකොට මිත්‍යා දෘෂ්ටිය විශේෂයෙන්ම මුල් වෙයි. ඒතර මිත්‍යා දෘෂ්ටිය මුල් වෙලා කරනා වූ අකුසල කර්මي බරපතලයි. දැන් ලෝභ මූලික අකුසල සිත් පැහැදිලි කරනකොට අභිධර්මයේ තුල සෝමනස්සහගත දිට්ඨිගත සම්පූර්ණ අසංකාරික කුසල සිත් අසංකාරික කුසල සිත් කියලා මූලික වශයෙන් සඳහන් ඊට පස්සේ දෙවෙනි තුන්වෙනි හා හතරවෙනි අකුසල ලෝභ මූලික අකුසල සිත් පැහැදිලි කරනකොට සෝමනස්සහගත දිට්ඨිගත විප්‍රයුක්ත අසංකාරික සසංකාරික කියලා සඳහන් කරනවා එතකොට මේ දිට්ඨිගත සංප්‍රයුක්ත හා දිට්ඨිගත විප්‍රයුක්ත කියන මෙන්න මේ ස්වභාවයන් දෙකේදී මේ දික්තිගත සම්පූර්ණ අකුසල සිත බරපතල අකුසලයක්. දික්තිගත සම්පූර්ණ. ඒ කියන්නේ මිත්‍යා දෘෂ්ටියක් එකතු වුණාම ඒ අකුසලේ බලවත්. මිත්‍යා දෘෂ්ටිකත්වේ නැතෝ යම් කෙනෙක් අකුසල කර්ම කරනක බලවත් නැහැ. හැබැයි බලවත්ම අකුසලේ මිත්‍යා දෘෂ්ටියක්. දැන් අපි හිතමුකෝ ලෝභ මූලික අකුසල සිතක් නෙමෙයි සඳහන් කරන්නේ. යම්කිසි වස්තුවක් ගැන ආසාවක් ඇති වෙනවා. හොරකම් කරන්නේ. සිතුවිල්ලක් හොරකම් කියන සිතුවිල්ලක් ඇති වෙනවා. හොරකම්. එතකොට මේ පළවෙනි අකුසල සිතින් අකුසල කර්මයක් සිද්ධ කරනවා. කොහොමද? සෝමනස්සහගත, දීප්තිගත, සම්පූර්ණ අසංකාරික අකුසල සිත. අසංකාරිකය කියන්නේ Tamanටම හිතුණා. සෝමනස්සහගත කියන්නේ ඒ වස්තුව ගැන සතුටක් ආසාවක් ඇති වෙන සතුට සිතක් ඇති වෙනවා. ඒ දීප්තිගත සම්පූර්ණ කියන්නේ මිත්‍යා දෘෂ්ටියක් ඇති වෙනවා. කොහොමද මිත්‍යා දෘෂ්ටියක් ඇති වෙන්නේ? ඒ සමහර අය යම් වස්තුවක් සොරකම් කරනකොට මේක හිතනවා. ආ ඒ පුද්ගලයාට බොහෝ ධනයක්. ගොඩක් සල්ලි ගොඩක් ධනයක්. ඒ නිසා අපි කීයක් හරි ගත්තට කමක්. එහෙම නැත්නම් යම්සි ගහක පොලක දෙයක් වුණා. ආ ඕන තරම් ඒ ගහේ තියෙනවා. ඕන තරම් ඒ මිනිස්යාට දේපල තියෙනවා. ඕන තරම් වස්තුව තියෙනවා. අපි එකක් ගෙඩියක් දෙකක් ගත්තට එහෙම ලුවක් නෑ කියලා එහෙම වැරදි දෘෂ්ටියකින් ඉගෙන හොරකම් කරනවා. එතන දික්තිගත සම්පූර්ණ අපතල හිතක් එතන තියෙනවා. ඒතර මිත්‍යා දෘෂ්ටිකත්වය ඇති වුණයි කියලා කියන්නේ අකුසල කර්මයේ බලවත්. ඒක යම් කෙනෙක් කරන අකුසල දැන් තුන්වෙනි හතරවෙනි අකුසල දෙක පැහැදිලි කරනකොට ප්‍රෝමනස්සහගත දික්තිගත විච්ඡේද අසංකාරය කරනවා. දික්තිය නෑ. එයා ඒ කියන්නේ යම් කෙනෙක් අකුසල කර්මයක් කරන හොරකමක් කරන මේක හොරකම. මේක පවක්. හැබැයි නමුත් මම මේක ගන්න. මේක හොරකම් කරනවා කියලා අකුසලය කියලා දැන දැන හොරකම කියලා දැන දැන යම් කෙනෙක් හොරකමක් කරනවා නම් ඒක ඔහු හොරකමක් කියලා දන්නව එයා තුළ මිත්‍යා දෘෂ්ටියක් මිත්‍යා දෘෂ්ටියක් නැහැ එහෙනම් මිත්‍යා දෘෂ්ටියක් නැති කෙනාට වැඩිය අකුසලයක් සිද්ධ වෙනවා කුමක්ද මිත්‍යා දෘෂ්ටිකත්වයක් තිබෙන කෙනෙක් තුළ කරනවා දැන් පැහැදිලි වෙනවා නේද දැන් මිනිසුන් සමාජයේ බොහෝ දෙනෙක් මේ මේ අකුසලයන්ගේ වැඩි ස්වභාවය අඩු ස්වභාවය නොදැන මිනිස්සු පාපකාරී ක්‍රියාවන් කරන්නේ. දැන් හොරකමක් කරන් ගියොත් ඒ මනුස්සයා රෝණ කරන් කියනවා. ධනෙ තියෙනවා. ඒ නිසා අපි ටිකක් ඔය ගත්තට ප්‍රශ්නයක් නෑ. එහෙම අදහසින් යම් කෙනෙක් ගන්නවා කියලා කියන එක මිත්‍යා දෘෂ්ටිය එතන තියෙනවා. කියන්නේ අපි අනිවාර්යයෙන් මොනතරම් සමාජයේ යම් කෙනෙකුට ධනෙ දීපුවාද ඒ ධනෙ අපිට ගන්න අයිතියක් නෑ අන්සතු වස්තුවක් ඒක හොරකම. ඒ වගේ අන්සතු කෙනෙකුට මොනතරම් වස්තුව දේපල තිබ්බට එයාට මේ තරම් වටිනා දේවල් තියෙන මොනතරම් වස්තු තියෙනවද අහක දාන්න සල්ලි තියෙනවා එහෙමගෙන හිතාගෙන අපිට එහෙම අන්තර දෙයක් ගැනීමේ හැකියාවක් නැහැ. යම් කෙනෙක් එහෙම හිතාගෙන ගන්නවා කියලා කියන්නේ එතන තියෙන විශ්වාසය. ඒ යම් කෙනෙක් දැනගෙන හොරකමක් කරනවා. දැනගෙනම හොරකමක් කරනවා නම් එතන තියෙනවා මිත්‍යා දෘෂ්ටිය නෑ. යදන්නා මේක අකුසලයක් කියන එක ගන්න. එනවා යා සම්‍යක් දෘෂ්ටිය තුළ ඉඳලා හැබැයි සොරකම කියන අකුසල කර්මය කරනවා. ඒකෙන් අකුසලයක් සිද්ධ වෙනවා. ඒකෙන් පැහැදිලි කරන්නේ නැහැ. දැන දැන කරන අකුසල කර්මයෙන් පාපයක් සිද්ධ වෙන්නේ නැහැ කියලා. පාපයක් සිද්ධ වෙනවා. හැබැයි ඊට වැඩිය පාපයක් සිද්ධ වෙනවා මිත්‍යා දෘෂ්ටි භාවයෙන් යම් කෙනෙක් අකුසල කරගන්න. දැන් ප්‍රාණඝාතය වුණත් හිතන්නකො. දැන් යම් කෙනෙක් ප්‍රාණඝාතයක් කරනවා මේ ප්‍රාණඝාතය කියන දැනගෙනම දේශසහගත සිතින් ප්‍රාණඝාත අකුසලයක් කරනවා. මේ සමහර අය අපි දකිනවා මිත්‍යා දෘෂ්ටික පුද්ගලයන් දෙවියන් වෙනුවෙන් බිලි පූජා පවත්වනවා. දෙවියන් වෙනුවෙන් කැපකිරීමක් කරන්නේ. මේක පාපයක් නෙවෙයි කියලා හිතාගෙන ප්‍රාණඝාතයෙන් කරනවා. අන්න බරපතල අවස්ථාවක්. ඇයි එතන? එතන මිත්‍යා දෘෂ්ටියක දෙවිඳිනවා. ඒක මිත්‍යා දෘෂ්ටි යම් කෙනෙකු තුළ එකතු වුණා නම් ඒ අකුසල කර්ම ශක්තිය බරපතල නැද්ද? බරපතලයි. එහෙනම් යම් කෙනෙක් දැනගෙන අකුසල කර්මයක් කරනකොට ඒ අකුසල කර්මය අකුසල කර්මයක් බවට පත් වෙනවා. නමුත් මිත්‍යා දෘෂ්ටිකයෙන් තොර වුණොත් එහෙම ඒක බරපතල වෙන්නේ නැහැ. මිත්‍යා දෘෂ්ටිගතේ වැඩි වෙන තම අකුසල කර්මයේ බරපතල සත්‍ය වැඩි වෙයි. මේක හොඳ උදාහරණයක් ඇටියට උපමාවකින් පැහැදිලි කරන අවස්ථාවක් වෙනවා මිලින්දක් ප්‍රශ්නේ. මිලින්ද රජුරෝ ප්‍රශ්නේ අහන අනාගතයේ මහරහතන්. අහන්නේ මොකද ස්වාමීනි යම් කෙනෙක් පාපය කියලා දැන දැන කරන පාපයේද බරපතල වෙන්නේ? පාපයක් කරන හැබැයි ආ පාපයක් කියලා නොහිතා කරන පාපයේද බරපතල. එතෙන්දී නාගදේන මහරහතන් වහන්සේ පිළිතුර දෙනවා රජකමන යම් කෙනෙක් පාපය කියලා දැනගෙනම පාපයක් කරනවා නම් ඒ පාපයට වඩා බරපතලයි පාපයක් සිද්ධ වෙන්නේ නැහැ කියලා දැනගෙන කරන පාපය. ස්වාමිනී මට උපමාවකින් පැහැදිලි කරන්න. උපමාවෙන් පැහැදිලි කරනකොට කොහොමද උපමාව පැහැදිලි කරන්නේ? රත්තු යකඩ ගුලි දෙකක් තියෙනවා. ඒ රත්තු යකඩ ගුලි දෙකෙන් පුද්ගලයෙකුට කියනවා මේක රත් වෙලා තියෙන්නේ කියලා දැනගෙන ඒක විසි කරන්න. ඒක රත් වෙලා කියලා දැනගෙන දැනගත්ත පුද්ගලයා ඒ යකඩු ගුලිය විසි කරනකොට කොහොමද විසි කරන්නේ? ස්වාමීනි රත් වෙලා කියලා දැනගත්ත කෙනා ඒකට අග්ගාලා අල්ලලා ගත්ත ගමන් විසි කරනවා. ඒතකොට තව කෙනෙකුට කියනවා රත් වෙලා බව කියන්නේ නැහැ. එයාට මේ යකඩු ගුලිය විසි කරන්න. එයා රත් වෙලා බව නොදැන පුද්ගලයා මොකද යකඩු ගුලිය අදින් අල්ලනවා. එයා ගොඩක් පිලිස්සුමටපත් වෙනවා. ඒතකොට වැඩියෙන්ම පිලිස්සීමටපත් වෙන්නේ දැනගෙන අල්ලපු කෙනාද නොදැන අල්ලපු කෙනාද? නොදැන අල්ලපු කෙනා වැඩි පිළිස්සීමකට පත් වෙනවා. අන්න ඒ වගේ තමයි පාපය කියන එක දැනගෙන යම් කෙනෙක් නොදැන යම් කෙනෙක් කරනවා. පාපයේ පිළිබඳ නොදැන කරනවා නම් ඒ පාපයේ බරපතලකම වැඩි. ඒ නිසා මිත්‍යා දෘෂ්ටික පුද්ගලයන් කරන්නා වූ පාපය බරපතල. අපි බෞද්ධ පින්නතුන් බොහෝ දුරට මේ ප්‍රාණඝාතය කියන එක දාන්න. සොරකම කියන එක පාපයක් කියලා දාන්න. කාමීත්‍යාචාරයේ පාපයක් කියලා දාන්න. බොරු කියන එක පාපයක් කියලා දාන්න. ඒක පව් සිද්ධ වෙනවා. පාපකාරී ක්‍රියාවක් සිද්ධ වෙන්නේ නෑ කියන්නේ. හැබැයි මේවා පාපය නොවේ කියලා හිතාගෙන මිත්‍යා දෘෂ්ටිකයෝ පව් කරනවා. දැන් සමහර අය දෙවියන් වෙනුවෙන් දෙවියන්ගේ කැමැත්ත වෙනුවෙන් කියලා ප්‍රාණඝාත කරනවා. සොරකම කරනවා. ආ මිත්‍යාචාරය කරනවා. බොරු කියනවා. අන්න එවැනි අයත් බරපතල අකුසල කර්මයක් කියනවා. ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ පාපකාරී ක්‍රියාවලින් බරපතලම පාපය තමයි මේ ජීවිතේ කද මිත්‍යාචාරය. ඒකෙන් පැහැදිලි වෙන අපි බෞද්ධයන් වුණත් අපි මිත්‍යා අදහස් තුළ ඉඳගෙන පාපකාරී ක්‍රියාවක් සිදු කරනවා. ඒ නිසා පාපිච්ඡෝදි මිත්‍යා දිට්ඨිය කියන්නේ බරපතල ස්වභාවය. මේ විවාදයට මුල් වන්නා වූ අකුසලයක් හැටියට බුදුහාමුදුරේ දේශනා කළ යම් කෙනෙක් තුළ මිත්‍යා දෘෂ්ටිය පවතින්නේද ඔහු බුදුරජාණන් වහන්සේ දේශනා කළ සාස්ත්‍රු ගෞරවය උතුර තිබෙනවා. දහමේ ගෞරවය උතුර නැති වෙනවා. සංඝරත්නයේ ගෞරවය උතුර නැති වෙනවා කියන එක බුදුරජාණන් වහන්සේ පැහැදිලි මේ හයවෙනි කාරණේ පැහැදිලි කරනවා සම්දිත්‍ති පරාමාසීන් කියලා. ඒ කියන්නේ සමාගයේ දර්ශනය තමයි හරි. වෙනත් දර්ශන වැරදි. දැන් අද වර්තමානයේ වෙනකොට ලංකාවේ මේ බුදුරජාණන් වහන්සේගේ දහමක් විකෘති කරනවා පිරිස් බිහි වෙනවා. ඒතර මේ විකෘති කිරීම තුළින් ඕ හිතන්න මගේ මම කියන්නා උදේ තමයි හරි. අනිත් සියලුම දහම වැරදි. දැන් අපි සාම්ප්‍රදායික අපේ දහම තුළ ත්‍රිපිටක ධර්මයේ අතීතයේ මහා ස්වාමින් වහන්සේලා මේක නිවැරදි ආකාරයට ගෙනාවු ත්‍රිපිටක ධර්මයේ වැරදි කියන මට්ටමක ඉන්නා පිරිස්කව අද සමාජයේ ඉන්නේ. ඒ ඒ தත්ත්වයන් පැහැදිලි ඒ தත්ත්වයන් හරි භයානකයි. මේක තමයි සම්දිත් පරාමාසී කියලා කියන්නේ සමාජයේ දෘෂ්ටිය, සමාගත්තා වූ දෘෂ්ටිය විතරයි හරි. අනිත් සියලු දේම වැරදි කියන මතේ ඒක සුදුසු නෑ. ඒක බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මේ ධහම හරි වැරද්ද හරියට බලලා ඒ නියම බුද්ධියේ ඥාණයෙන් ප්‍රඥාවෙන් තෝරා බේරාගෙන කටයුතු කරන්න කියනවා මෙන්න මේ කාරණා හය බුදුරජාණන් වහන්සේ දේශනා කළේ විවාදයට හේතු වෙන්නා වූ කාරණා හයක් වෙනවා මොනවද ඕදනෝ හෝති උපනාහි ක්‍රෝධේ හා උපනාහය කියන්නේ ක්‍රෝධයේ මද්ද වෛරය මක්ඛී හෝති පලායේ ගුණමක්ඛ මහා තමන් සම කරන ස්වභාවයේ මක්ඛ පලාස ඒ වගේම ඉච්ඡා මච්චරේ ඉරිසියාව මසුරුකම පාටේය මායාව ඒ වගේම තමා පාපිච්ච හෝති මිත්‍යා දෘෂ්ටි පාපේ හා මිත්‍යා දෘෂ්ටිගතයේ සම්දිස් පරාමාසය කියන්නේ මෙන්න මේ ස්වභාවයන් හය විවාදයට හේතු වෙන යම් කෙනෙක් මේ තුල ඉන්නවා නම් ඔහු මේ සතාගත බුදුරජාණන් වහන්සේගේ ගෞරවයක් දෙයක් යටහත් පහත් භාවයක් නෑ නැතු වාසය කරන්නා වුන් පිළිබඳ පිළිබඳව ඒ වගේ ධර්මයේ පිළිබඳව වුන් ගරුකරුවක් නොමැතිව ඒ බුදුරජාණන් වහන්සේගේ දහම කෙරෙහි ගරුකරු නැතු වාසය කරනිනත් සංගරත්නයේ ගෞරවයක් නැති බවත් ඒ වගේ ශික්ෂාපද සම්පූර්ණ කරන්නා වූ ආරක්ෂා නොකරන තිසක් බවත් බුදුහාමුදුරුවෝ පැහැදිලි ඒ නිසා මේ මේවා විවාදයේද බොහොම අහිත විනිස පවතිනවා මහණෙනි. ඒ නිසා මේකෙන් අනර්ථයේ විනිස පවතිනවා මේකෙන් වෙන් වෙන්න කියලා බුදුහාමුදුරුවෝ සූත්‍රයේ පැහැදිලි කරනවා. ඔබ විසින් මෙබඳු විවාදයට මුල් වූ කාරණා බුදුහාමුදුරුවෝ දේශනා කළා. මේවෙන් ඉවත්ව මේක බොහෝ දුරට තේරුම් අරගෙන ජීවිතය තුළ ඒ විවාදයෙන් තොරව නියමාකාරී ධර්මානුකූලව මේ අකුසල සහගත ක්‍රියාවන්ගෙන් ලෝභ මූලික, දේශ මූලික, මෝහ මූලික මේ අකුසල ස්වභාවයන්ගේ වින් වාසය කරන්න කියන උපදේශයේ බුදුරජාණන් වහන්සේ මේ විවාද මූල සූත්‍රය පැහැදිලි කරනවා. ඉතින් මේකේ පැහැදිලි කරන්න පිළිඳ තනිකරම මේ අපේ චිත්තයන්ගේ ඇතිවෙනා වූ ක්ලේශ ධර්මයන් ස්වභාවය. ඉතින් මේක සාමාන්‍ය පෘථග්ජන මිනිසුන් තුළ මේ කෙලෙස් ධර්ම හැම කෙනෙක් තුළ අනුසය වශයෙන් පවතින. කෙනෙක් තුළ මේ කෙලෙස් ධර්ම පවතින. මේවා යම් යම් අවස්ථාවන් වලදී ඉස්මතු වීමක් සිද්ධ වෙනවා. මේ ඉස්මතු වීම තමයි අපි වළක්වන්නේ. දැන් අපි හිතමු ඉරිසියාව කියන්නේ ඉච්ඡාව කියන්නේ යම් කෙනෙක්ගේ දියුණුවක් දකින්නකොට ඒ දියුණුව දැකීමත් එක්ක අපේ හිතේ ඉරිසියාවක් හටගන්නවා. ඒක ස්වභාවයෙන්ම අපේ හිත නැති වෙනවා. අපි ධර්මානුකූලව මොකද කරන්නේ? ඒක හිතන්නේ ඒ පුද්ගල සංසාරේ කුසල කර්මයක් නිසා මේ සැප සම්පත් ලබන්නේ. ඒ නිසා අපි ඒ යම් කුසලයක් කළොත් අපිට මේ දැන තියෙන සැපේ ලබන්න පුළුවන්. ඒ නිසා අපි ඉරිසියා කළා හරියන්නේ. ඒ නිසා අපි මේක ධර්මානුකූලව මෙනෙහි කරනවා. මේ පුද්ගල කර්ම ස්වභාවය අනුව තමයි ඒ ඒ தත්ත්වයන්පත් වෙන්නේ. දැන් දුලකම්මේ භංග සූත්‍රයේ බුදුහාමුදුරුවෝ මේකයි සම්මස්ත කෝමී කම්මදායාදෝ කම්මයෝනි කම්මබන්දෝ කම්පටි කරනෝ කියලා මේ සත්‍ය කර්මයේ කොටගෙන කර්මයේ දායාද කරන කර්මයේ පිළිතරණ කරන මේ ලෝකෙ උපදිනවා. එතකොට මේ මේ සත්‍යයන් කරපු කර්ම ස්වභාවයන් තමයි තියෙන්නේ. ඒක පුද්ගලයේ දියුණුව දැකලා පිට සතුරු වෙන්න බැරි නම් ඒ ඒක තමයි මේ මුදිතා ගුණයක් තුළ නැත්නම් එතනදී ඉරුසියාව. ඒවා අපි යම් කෙනෙක් තුළ අපි හැම කෙනෙක් තුළ පවතින මේ කෙලෙස් ධර්මයන් ඉස්මතු වීම වළක්වා ගන්න අපි උත්සාහ කරනවා. ඉරුසියාව, ක්‍රෝධය, වෛරය, ඒ වගේම තමයි මේ මේ කියනවා මිත්‍යාගී தත්ත්වය මේ මේ වගේ දේවල් අපි ඇති කර ගැනීම සඳහා වළක්වා උත්සාහ මේ ක්‍රෝධය කියන කාරණාවත් එක්ක ගත්තහම මේවා මේ පොඩි අකුසල චිත්ත ටිකක් තමයි අපිට ඇති වෙන්නේ මේ ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් ශරීරයෙන් මේ අරමුණු වල මේවෙන් අපි අරමුණු ගන්නනේ මේ දුහාරවල චක්කු දුහාරය, සෝත දුහාරය, ගාහන දුහාරය, ජීව දුහාරය මේ දුහාරවලින් අපි අරමුණු ගන්න. ඒ ගන්න අරමුණත් එක්කම අපේ හිතේ චෛතසික ධර්මයන් වැඩ කරනවා. එතකොට බොහෝ දුරට අපේ හිතවල අකුසල සහගත චෛතසික ධර්මයන් තමයි වැඩ කරන්නේ. ඒවා එන්න එන්න ගිනි බැල් වගේ ගුරු ගුරා නැගිගෙන එනවා. ඒ නැගිගෙන ඇවිල්ලා තමයි ඉතින් ගෝදේහිම වගේ අකුසල ශක්තිය නිසා අපි බොහෝ අනර්ථ කරගන්නේ. ඉතින් මම එක උදාහරණයක් පැහැදිලි කරන්නම් මේ දැඩි කෝපයෙන් වෛරයෙන් කටයුතු කිරීම නිසා මම විකටකටපත් වෙන්නේ කියන්නේ පිළිමක ගන්න. බුදුරජාණන් වහන්සේ කාලේ හිරු මහරහතන් වහන්සේම අනුරුද්ධ මහරහතන්. අනුරුද්ධ මහරහතන් වහන්සේ උන්වහන්සේ බොහොම රාජ පවුලක තමන්ගේ නිවසට වැඩම කරා. ඒ වැඩම කරනකොට තමන්ගේ නැගණිය රෝහිණී කුමරිය කෝ කියලා බලනකොට එතුමිය එළියටවත් ආවේ නැහැ. මොකද කොහෙල බලනකොට දරුණු කුෂ්ඨ රෝගයක්. තාම දරුණු කුෂ්ඨ රෝගයක්. ඒදලා ශරීරේ විරූපී වෙලා කැලල් හටගෙන ශරීරේ වන වෙලා කුෂ්ඨ රෝගී කෙලෙස්. ඉතින් ඒ නිසා අර ශරීරයේ අවලස්සන නිසා තමයි අර එළියටවත් ආවේ නැත්තේ. ඉතින් අනුරුද්ධ මහරහතන් වහන්සේ මේ කතා කරලා කියනවා මේකට යමක් කරන්න ඕන. ඔබ මොකද කරන්න ඕන? ඔබ කුසලයක් කරන්න. මහා සංඝරත්නය සහ ආසන ශාලාවක් ඉදිරියට කරලා ඒ සූදිකින් වඩන මහා සංඝරත්නයට උපස්ථාන කරන්න කියලා උපදේශයක් ලබා ඉතින් ආසන ශාලා කියන අතීතයේ ස්වාමින් වහන්සේලා පින්නපාතේ මේ වඩිනකොට ගොදුරුගම්වලින් පාටි වඩිනකොට ඒ ගම්මානේ ආසන ශාලාවක් හදස් කරලා දෙන ආසන ශාලාවක් නැත්නම් දාන ශාලාවක් වගේ එහෙම නැත්නම් ඔය අපේ ඒ කාලේ ජනතාව විවේකව ඉන්න අර අම්බලම වගේ හදලා දී ඒ වගේ තැන. ඉතින් ඒ ස්වාමින් වහන්සේලා ඒ දාන වලට වැඩම කළ පින්නපාතේ ගිහිල්ලා සමහරට දානි වළඳනවා උදේට කැඳ ටිකක් වළඳනවා ඒ විවේක ගන්නවා පෙන් ටිකක් වළඳන් යාසන ශාලාවට වැඩම කරනවා. ඉතින් මේ අනුරුද්ධ මහරහතන් වහන්සේ මේ නැගිනියට කියනවා ඔබත් ආසන ශාලාවක් සකස් කරන්න. සකස් කළ මහා සංඝරත්නයේ උපස්ථාන. ඉතින් ඒ වෙලාව මට මුදල් නැහැ කියලා. කියනකොට ඔබගේ කනක ආභරණ සියල්ලම රාජ පවුලක කෙනෙක්. ඔය කියන ආභරණ අලවි කරනවා. ඒ අලවි කරලා ඒට අදාළ මුදලක් ලබාගෙන මේ මුදලින් එක කරන්නේ. ඉතින් අවශ්‍ය අතවැසියන් ඒව සම්බන්ධ කරගෙන මේ රෝහිණී කුමරිය මොකද කරන්නේ? අර මහා සංඝරත්න උපස්ථාන කරන්න ඒ ආසන ශාලාවක් දෙනවා. ඊටමත් හොඳින් ඒ ආසන ශාලාව පිළියෙල කරලා උදේ ඉඳන් රාත්‍රී වෙනකන් ඒකේ කටයුතු කරනවා. දැන් පෙරළු කාලේ ස්වාමීන් වහන්සේලා පින්න පාදේ වඩිනවා. ඉතින් පින්න පාදේ වැඩලා ආපු ස්වාමීන් වහන්සේලා ඉන්නලා වළඳනවා. සමහර උදේම ස්වාමීන් වහන්සේලා වැඩම කළා උන් කැන්නල් පැන් පූජා කරනවා, කැඳ පූජා කරනවා. මේ වගේ විශාල සංඝ උපස්ථානයක් මේ මේ රෝහිණී කුමරිය මේ කාලවකවාන් තුල කළා. දීර්ඝ කාලයක් මම මේක කරගෙන යනවා. එහෙම කරගෙන යනකොට දවසක් බුදුරජාණන් වහන්සේ මේ ආසන ශාලාවට වැඩ. අනුරුද්ධ මහරහතන් වහන්සේට බුදුරජාණන් වහන්සේ මේ ආසන ශාලාවට වැඩ. ඒ වෙලාවෙත් මේ රෝහිණී කුමරිය එළියටවත් ආවේ නැහැ. බුදුහාමුදුරු වැඩම කළා. ඉතින් එන්න කියලා කියනවා. ඉතින් මේ රෝහිණී කුමරිය ආවා. මොකද කියලා අහනකොට ස්වාමීනි මගේ මේ කුෂ්ඨ රෝගය හැදිලා මේ ශරීරේ කැළල් මගේ ශරීරේ අවලස්සනයි ඒ නිසා තමයි මම එළියට ආවේ. එහෙම බුදුරජාණන් වහන්සේ වෙලාවේ එතන ඉඳන් දන් වළඳලා අවසන් වෙලා ඒ රෝහිණී කුමරයට ඇති වුණා වූ ඒ කුෂ්ඨ රෝගය ඇති වෙන්න හේතුනා වූ අකුසල කර්මයේ බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරා. ඒ අකුසල කර්ම පැහැදිලි වෙන්නේ කොහොමද? පෙර ඒ රජබිසවක් හැටියට ඉන්නකොට ඒ රජතුමාගේ විසව හැටියට ඉන්නකොට ඒ රජතුමා තවත් විසවක් එක්ක සම්බන්ධතාවයක් නිසා ඒ විසව කෙරෙහි ඇති වුණා වූ පහත් වෛරයේ කෝපයේ හේතු කොටගෙන මොකද කරන්නේ? අර ඒ විසව නිදා ගන්න යහනේ විස ද්‍රව්‍යයක් ගැල්ලුවා සම්පූර්ණ ඒ වස්ත්‍රවලයි අනේ එතනම මුළු ඇඟම වන වෙන්න කුෂ්ඨයක් ඇති වෙන විදිහට වෛරී හේතනා. ඉතින් මේක රෝහිණී කුමරිය තමයි දා ඒ රජ විසව හැටියට මේ කුසල කර්මයේ කළේ මේ ක්‍රියාවලිය කළේ. ඒ කිරීමේ අකුසල කර්ම විපාකයේ හැටියට තමයි මේ කුෂ්ඨ රෝගේ මේ භවයේ ඇති වෙන්නේ හේතුව. මේක කර්ම රෝගී. දැන් අපේ සමාජයේ නැත්නම් මේ කර්ම රෝග හටගන්නවා. ඒ වෛද්‍ය ප්‍රතිකාර කළාට සුව වෙන්නේ ඒ ඒ ඒව සුව කරන්න පුළුවන්කම තියෙන්නේ මේ කුසල කර්මයන් කරලා ඒ අර අකුසල කර්ම අහෝසි කර ගැනීමම කරන්න පුළුවන්. ඒ නිසා මේ දීර්ඝකාලීනවර මහා සංඝරත්නයේ ආසන ශාලාවක් පිළිල කරලා උපස්ථාන කිරීම තුළින් අර අකුසල කර්ම ශක්තිය ගෙවිලා ක්‍රමානුකූලව මේ මේ දැනසීමටපත් වුණා අර කුෂ්ඨ රෝගී හොඳ වෙලා බොහොම ලස්සන ශරීරයක් බවට අනුදරුව බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරලා අවසන්නාට පස්සේ බොහොම රන්වන්ට හැකි ශරීරයක් කියලා අපි බණ පොතේ සඳහන්. බලන්නේ අර දරුණු රෝධයෙන් වෛරයෙන් ඒ ක්‍රියාවලිය කරපු නිසා අර රෝහිණී කුමරේට අකුසල කර්ම විපාක හැටියට අර වගේ කුෂ්ඨ රෝගයක් ඇදුණා. ඉතින් ඒ වගේ දැන් අපේ සමාජයේ යම් යම් අයට ඒ වගේ පෙර සංසාරයේ කරපු අකුසල කර්ම නිසා නොයෙක් ලෙඩ රෝග නොයෙක් ප්‍රශ්න ගැටලු ඇති ඒ ඇතිවීමත් එක්කම අපි බොහෝ පිළිස් කරන්නේ මොකද්ද? ඒකෙන් තවත් අකුසල කර්මයක් රැස් කරනවා. කොහොමද? සමහර තව අයට දෝෂාරෝපණය කරනවා. තවත් අයට නිඳා පහස කරනවා. මට මෙන්නේ මෙන්නයි කියලා. නමුත් ඒක නෙමෙයි කල යුත්තේ ධර්මානුකූලව යම් මේ වගේ අර රෝහිණී කුමරිය මහා සංඝරත්නයේ උපස්ථාන කරලා ඒ පින්කම් කළා වගේ යම් කෙනෙක් ඒ වගේ දැන් අද බොහෝ දුරට යම් කෙනෙක් ඔය අපලු පත්‍රා කියලා ඒ බෝධි පූජා පින්කම් පවත්වනවා ඉතින් ඒවා පෙර සංසාරයේ අපල උපද්‍රාගෙන පෙර කරපු අකුසල කර්ම. ඉතින් ඒවා දුරු කරගන්න මේ වගේ විකරම දුරුණුවන් කෙරෙහි හිත පහදාගෙන ඒ දාන සීල භාවනා පින්කම් කරනකොට ඒ අර අකුසල කර්ම ශක්තිය අවබෝධ කරගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් පින්නතුනි මේ ධර්ම දේශනාවෙන් බලාපොරොත්තු වෙන්නේ ඒකයි අපේ ජීවිතයේ අපි මේ වගේ මේ අකුසල සහගත ස්වභාවයන් දේශ සහගත, ලෝභ සහගත, මෝහ සහගත මේ අකුසල මූලයන් අපේ සිත්වල හටගන්න. ඒවා හටගත්තට ඒවා පාලනය කර ගැනීම තමයි අපි උත්සාහ කරන්නේ. ඒක තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුලින් මේ නිතරම අපේ මේ පිනතුන් දිවා රාත්‍රී ධර්ම ශ්‍රවණය කිරීමෙන් බලාපොරොත්තු වෙන්න ඕනේ මෙන්න මේක. මොකද අපේ හිතර නිතරම අකුසල සහගත සිතුවිලි එනවා. අකුසල විතරක පහළ වෙනවා. හැබැයි එන්නා වූ සියලුම අකුසල කර්මයන් ඒ අකුසල සිත් දැන් ලෝභය කියන එක සෝමනස් සහගත කියලා කියන්නේ. ඒක සතර සිතින් එන්නේ. මොකම හොඳ දෙයක් හැටියට තමයි අපි දෙන්නේ. නමුත් මේ හොඳ දෙයක් හැටියට ආවත් ඒක සතුටින් අපි වැළඳගත්තත් අපි නොදැනුවත්වම අපි අකුසල කර්මයක් අපි දැක් කරගන්නවා. මේවා සොරකමක් වුණත් එහෙමයි. ආ මිත්‍යාචාරය තුනත් එහෙමයි. ඒක සතුටින් අපි කරනවා. සතුටින් කරත් අපි ඒකෙන් අපිට අන්තිමට අනර්ථයක් සිද්ධ වෙනවා. ඒ නිසා පංචකාම සම්පත් විනීමේදී තේරුම් ගන්න ඕනේ අකුසල කර්මයන් සිද්ධ වෙන ආකාරයන් කරනවාද ඒක විපාකයක්. කර්මයක් කරගත්තොත් විනෝදනේ කර්මයක විපාකයක් ගොඩ නැහැ. කුසල කර්මයක් කළොත් කුසල කර්ම විපාකයක් ගොඩ නැගෙනවා. අකුසල කර්මයක් කළොත් අකුසල කර්ම විපාකයක් ගොඩ නැගෙනවා. ඉතින් මේ හැම එකම විපාක තියෙනවා. ඒ කර්මයන් රැස් නොවන්නේ රහතන් වහන්සේලාට බං. රහතන් වහන්සේලා සියලු කෙලෙස් ධර්මයන් ප්‍රහාණය කරලා සියලු කර්මක්ෂය කර දුතුමන් වහන්සේලා නැවත උපදීමක් උන්වහන්සේලා තුළ නැහැ. උන්වහන්සේලා කර්ම රැස් වෙන්නේ නැහැ. උන්වහන්සේලා බුදුන් වදිනවා, මල් පහන් පූජා කරනවා, ඒ චාරිත්‍ර සීලය තුළ උන්වහන්සේලා ඉන්න ශික්ෂාකාමී ජීවිත ගත කරනවා. ඒ උන්වහන්සේලා ඒවා කළා කියලා උන්වහන්සේලා කුසල කර්ම රැස් වෙන්නේ නැහැ. නමුත් මේ ප්‍රකාශනයන් හැටියට අපිට කුසල අකුසල දෙක අපි රැස් කරනවා. මේ රැස් කරන්නා කුසල අකුසලයන්ගේ විපාකය වචනයෙන් කරගන්නා වූ අකුසල කර්මවල ධර්ම විපාක ලබනවා. අර අතීතේ තවත් ඔය කතාව තමයි ජම්බුකාජීව. රහතන් වහන්සේ නමකට ඒ විසුණු වහන්සේ නමක් රහතන් වහන්සේ නමක් වෙනම කළා. ඒ දායක මහත්මයා ඒ රහතන් වහන්සේ වැඩියෙන් සැලකනවා කියලා දැනගෙන රහතන් වහන්සේ කියලා දන්නේ නැතුව පරිභව ඒ පරිභව කිරීමේ විපාකෙ විදිහට වචනේ කරපු අකුසල කර්ම ශක්තිය නිසා විපාකේ බොහෝ කරුණු විදිහට අපාදුක් විදිහට සිද්ධ වුණා මොකද ආරූපවත් අකුසල කර්ම. ඉතින් මේකෙන් පැහැදිලි කරන්නේ මොකද්ද? අපේ හිතර එන්නා මේ සුළු අකුසල චිත්තය වහා බරපතල තත්ත්වයකට පත් වෙන එක ක්‍රියාත්මක කරන්න යයි. ඒ හිතර දේශිතින් ලක්නහම ඒක අපි වචනේ ක්‍රියාවේ අය ඒක ක්‍රියාත්මක. ලෝභ හිතවිල්ලක් හිතනහම ඒක ක්‍රියාත්මක. ඒ නිසා මේ සිහිය සතිය පිහිටවන්න කියලා බුදුහාමුදුරේ දේශනා කළේ. බදේ අමාගේ හිතට එන්නා වූ සිතුවිලි හඳුනා ගන්න. ඉතින් අපිත් මේව තමයි අපිට එන්නා වූ කුසල සිතුවිලි දින අකුසල සිතුවිලි දින කුසල සිත තමයි වැදගත් වෙන්නේ. අකුසල සිත නැඩගෙන පුළුවන් තරම් කුසල සිත්වල ජීවිතේ ගෙවා ගෙනියාම තමයි වැදගත්. ඉතින් මේ ධර්ම දේශනාවෙන් බලාපොරොත්තු මේකයි මේ විවාද මූල සූත්‍රයේ හැදීගෙන ඉන්න පුරජානනාසේ මෙන්න මේ විවාද රේතන කාරණා හය තුලින් අනර්ථයක් සිදු වෙන්නේ මේ අනර්ථය නොව වැඩදායි විදිහට මේ ජීවිතය ගෙන යාම උත්සාහ කරන්න කියන අනුශාසනාව ඉදිරිමින් අද මේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව මගින් මේ විසුරු ආනන්ද දර්ශන ධර්ම දේශනාව සමයෝග වෙනවා සෑම සවන් දෙන්නේ. ඉතින් මේ පුණ්‍ය ශක්තිය ආනිසංස බලෙන් අපි හැමදෙනාටම මේ ධර්ම ශ්‍රවණය කරන හැමදෙනාටම නිර්වාණ අවබෝධයේ පිණිසම හේතු වාසනා වේවා සාදුන ප්‍රාර්ථනා කරමු. ඉතින් අද මේ ආකාශත්තා දිමුම්මත්තා දේවානාගා මිත්තා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛං ලෝකසාසනං ආකාශත්තා චුම්මත්තා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනා ආකාසට්ටාදි උම්මත්තා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤං තං අනමෝදිස්වා සංඝක්ඛන්තු සාවකං සාදු සාදු සාදු සදහවතුනි ඔබ සවන් දුන් එම ධර්මානුශාසනාව පෙරදී දේශිකානත් වහන්සේ හංවැල්ල විද්දෙන ඓතිහාසික කොළන් කන්ද ගල්ලේ ආරණ්‍ය සේනාසනාධිකාරී පූජ්‍යපාද දිද්දෙනිය විමන ශාස්ත්‍ර ස්වාමීන් වහන්සේ අපේ ස්වාමීන් වහන්සේ ඉටු කරන ශාසනික සේවාවන්ට තව තවත් ශක්තිය ධෛර්යය සහ නිදු නිරෝගී සුව චිර ජීවනය අපි ප්‍රාර්ථනා කරමු ඔබට පිරුවන් සරණයි